චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගූති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් මේ ජීවිතය තුල අපි අතින් බොහෝ වැරදි සිද්ධ වෙනවා වැරදි වළක්වන දේවල් අපේ සිත් වලින් ඇති වෙන්නේ නැහැ. වැරදි වළක්වන වැරදි වැරදි වළක්වන හැඟීම් අපේ සිත් වල ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ ලෝභයන්, දේශ මොහ කියලා කියන අකුසලයන් වළක්වන සිතුවිලි අපිට වර්ධනය කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ සිතුවිලි වර්ධනය කරගත්තොත් තමයි ඒ අකුසලයන් වලින් අත මිදෙන්න පුළුවන්කම තියෙන සිතට. සිත අකුසලයන්ගෙන් අත මිදුනේ නැත්නම් සිත බොහෝම අපිරිසිදුයි. ඉතින් මේ අපිරිසිදු සිත නොයෙකුත් දේවල් වල ඇලිලා ගැලිලා මේ ලෝකේ කවදාකවත් තමන්ගේ කරගන්න බැරි කවදාකවත් තමන්ගේ වශයෙන් ගන්න බැරි දේවල් තමන්ගේ කරගන්න උත්සාහ කරන තමන්ගේ වශයෙන් ගන්න උත්සාහ කරමින් බලාපොරොත්තු ඇති කරගනිමින් ලැබිච්ච මේ ලෝකේ රසයක් විඳ ගන්න බැරුව අපිට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ වටිනා මනුස්ස ජීවිතයක් මුළු මනුස්ස ජීවිතේම විඳෝ විඳෝ ජීවත් වෙනවා ඒ මොකද මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන සුන්දර දේවල් වගේක් තියෙනවා. මේ ලෝකේ යම් කිසි සුන්දරකමක් තියෙනවා. ඒ තියෙන සුන්දරභාවය අත්විඳින්න බෑ. මොකද එක එක දේවල් වලට ඇලිලා තියෙනකොට. පොඩි කෑලි වගේ එකට ඇලිලා. වැරදීමකින් ඒක වෙලා තියෙන්නේ. වැරදිලා තියෙන හිතේ බව දන්නේ නැති හින්දා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් මත් වෙලා අපේ අපි බොහෝ ලොකු දුක් අන්දරාවක් විඳිනවා. ඉතින් එවැනි තත්වයකින් අත මෙදෙන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතින් අද දවසේ මේ ධර්මයේ තියෙන ගැඹුරු කොටස් ගැන සාකච්ඡා කරන අභිධර්ම පාඩම තියෙන දවසයි විවේකීරිත දවසේ. නමුත් අභිධර්ම පාඩමේ අදත් අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අකුසල් සිත්වල සංප්‍රයෝග පිළිබඳවයි අද සාකච්ඡා කරන්න තියෙන මාතෘකාව. නමුත් ඊට පෙර ආතුව මේ වෙනකම්ම සාකච්ඡා කරපු සියලු දේහිම සාරාංශයක් අපි හැමදාම මතක් කරනවා. මම හිතන්නේ අද දවසින් පස්සේ සාරාංශය මතක් කරන්න සිද්ධ වෙන ගන්න නැති වෙයි කියලායි මොකද මේ වැඩ කටයුත්ත ඉවර වෙනවා අද දවසින් මම බලාපොරොත්තු වෙන ඉවර වෙයි කියලා. මොකද අපි කරන දේ අද වුණත් මේ ධර්ම විග්‍රහයත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් වෙන්න ඕන පින්නන්දී අද වුණත් අභිධර්මය ආරම්භ කරන්න. මොකද අභිධර්මය කියලා කියන්නේ මම දැන් කලින් කිව්වේ එකයි අපේ සිත තියෙන අකුසල් ඇති වෙන්නේ නැති වෙන්න හදාගන්න පුළුවන් වැඩපිළිවෙලක් අභිධර්මය තුළ තියෙන අපිට තේරුම් ගන්න. ඒක ගොඩාක් අය කලින්ම තීරණය කරනවා අපෝ මට නම් බෑ ඕක ඕක හරියන්නේ නෑ මේක බොහොම බරපතල එකක් කියලා. හරියට භාෂාවක් ඉගෙන ගන්නවා වගේ තමයි අභිධර්ම ඉගෙන ගන්නවා කියලා කියන්නේ. භාෂාවක් වගේ මේ වචන ටික පැටලෙන හින්දායි අපිට මේ මේ පුංචි කාරණාව අල්ලගන්න බැරි. මෙතන තියෙකින්ද මම වචන පැත්තකින් පැත්තකින් තියලා කාරණාව මතක් කරන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න කාරණා මොකද්ද කියලා මතක් කරන්නේ සාමාන්‍යයෙන් ඒකයි ඊට පස්සේ ඒකට වචන යොදා ගන්න. වචන වචන ටික පැහැදිලිව යොදා ගත්තොත් කාරණාවට අපිට මේක ඊතරම් ගොඩක් අමාරු වෙන එක නෙවෙයි. ඒ කියන්නේ වචන පැටලිල්ලයි මේ තියෙන්නේ. අසංකාරික කියනවා, සසංකාරික කියනවා, ලෝභ මූල කියනවා, ප්‍රකීර්ණක චෛතසික කියනවා. නේද? මේ විදිහට කියනවා ලෝකෝත්තර සිත් කියනවා, කාමාවචර සිත් කියනවා, අර පැත්තෙන් අකුසල් සිත් කියනවා, විපාක සිත් කියනවා, කුසල සිත් කියනවා. මේවා කියනකොට එකපාරට මේ මොනවද කියලා ඔළුවට එන්නේ? අන්න ඒවා මොනවද කියලා ඔළුවට එන විදිහට වචන වල තේරුම් ටික චුට්ට දැනගත්තා නම් සිද්ධ වෙන ක්‍රියාවලිය මොකද්ද කියලා හොයාගත්ත හැකි. ඉතින් ඒකින්ද අපි මේ පිළිබඳව මම කියන්නම් කලින්ම අපේ ජීවිතය මේ හැමදාම කියන ටික ඉතින් දැන් වේගෙන් කියන වෙලාවයි එන්නේ වේගෙන් වේගෙන් කියන්නේ කාලය තුල කරගන්න ඕනද හැමදාම කියලා තියෙන ටික හින්දා නැත්නම් අනිත් පැයට අසාධාරණයක් හින්දා අපේ ජීවිත කොටස් හතරකට බෙදෙනවා එතන මුළු ලෝකෙම කොටස් හතරකට බෙදලා තිනවා අපි ධර්මයට අනුව චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. ඒක නිබ්බාන කියන්නේ නිර්වාණ සාන්තිය. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. දැන් කොටස් තුනක් තියෙනවා මොනවා චිත්තචෛතසික රූප. රූපය කියන්නේ කියලා කියන්නේ මේ වමයක් විතරේ ශරීරය සහ ධාතු වලින් හටගත්ත සියලු දේට කියනවා රූප කියලා. ඒ ටිකක් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. දැන් ඉතුරුනේ චිත්තචෛතසික දෙක. ඒ ගැනයි ඉතලා කතා කරන්නේ. ඒ ගැන කතා කරන්න ගියම මොකද්ද චිත්තය මොකද්ද චෛතසිකය කියලා කිව්වහම චිත්තය කියලා කියන්නේ අපේ මේ උපදින සිත්. උපදින සිත් වෙන කොහෙවත් උපදිනව නෙවෙයි මනුෂ්‍ය సంతානයක උපදින සිත්. එහෙනම් ඒක අපිට සම්බන්ධද නැද්ද? අපිට සම්බන්ධයි. සිත් ඉපදිනකොට සිතත් එක්කම ඉපදින සිත ගන්න අරමුණම ගන්න සිතත් එක්කම නැති වෙන සිත උපදින තැනම සිත සිත උපදින සිත නොවන තවත් දේවල් වගේක් තියෙනවා. ඒවට කියනවා අන්‍ය වූ ක්‍රියාවෝ කියලා ඒවට කියනවා චෛතසික කියලා. හරියට මේව මොනවා වගේද? හොද්දක රසය වගේ. හොද්දක රසයේ සිත නම් ඒ රසය හැදෙන්න එකතු වෙලා තියෙන දේවල් වලට කියනවා චෛතසික කියලා. අන්න ඒ වගේ ඒවා එකතු වෙන තමයි මේ සිත හැදෙන්නේ. ඒකට එකතු වෙනවා පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? සිත වෙනස් වෙනවා. හරි? අන්න ඒව තමයි අපේ සිත හට ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි තේරුම් ගන්න යන්නේ. මේක තේරුම් කරන්න වෙනත් උදාහරණයක් ගන්නවා අපි හැමදාම පාසලක් කියලා. පාසලක් තියෙනවා. මේ පාසලේ සමිති වගේක් තියෙනවා. සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය කියන සමිති වගේක් තියෙනවා. ළමයි වගේක් ඉන්නවා. හරි? එතකොට මේ ළමයින්ගෙන් තමයි මේ එක එක සමිති හැදිලා තියෙන්නේ නේද? සමහර ළමයි හැම සමිතියෙමත් ඉන්නවා. සමහර ළමයි එකක දෙකක ඉන්නවා. සමහර සමිති වල ළමයි ගොඩක් ඉන්නවා. සමහර සමිති වල ළමයි ටිකයි ඉන්නේ. ඒ විදිහට සමිති හැදිලා තියෙනවා. ළමයි හැදිලා තියෙනවා. ළමයි ඉන්නවා. දැන් දැන් මේ සිද්ධිය වෙලානේ තියෙන්නේ නේද? ඒ ඒ සමිති හැදිලා තියෙන්නේ ඒ ඒ ළමයින්ගේ. හොඳ ගුරුවරයෙක් ඉන්නවා. කාලයක් තිස්සේ ඉස්කෝලේ ගැන දන්න. හරි. අන්න ඒ ගුරුවරයා ගෙන් අපි අහනවා අහවල් සමිතියේ කොයි ළමයි ටිකද ඉන්නේ කියලා. එයා දන්නවා. අහවලා අහවලා අහවලා අහවලා අහවලා තමයි ඔය සමිතියේ ඉන්නේ කියලා. හරි? ආය අහනවා ඊළඟ සමිතියේ කොයි ළමයි ටිකද ඉන්නේ කියලා. එතකොටත් එයා දන්නවා ආ ඒ සමිතියේ ඉන්නේ මේ ළමයි ටික කියලා. ඒ කියන්නේ මේ හොඳට හොඳට ළමයි ගැන සමිති ගැන දන්න ගුරුවරයෙක් කාලයක් ඉස්කෝලේ ඉන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නේම අහන වෙනත් විදිහකින්. එක ළමයෙක් අරගෙන අහන මේ ළමයා කොයි සමිතියේද ඉන්නේ? එතකොටත් එයා කියන ඒ ගුරුවරයාට කියන්න පුළුවන් මේ ළමයා අහවල් සමිතියේ ඉන්නවා අහවල් සමිතියේ ඉන්නවා අහවල් සමිතියේ අහවල් සමිතියේ කියලා. බලන්න සමිතියේ ඉන්න ළමයි ගානත් එයා දන්නවා සමිතියේ ඉන්න ළමයි කවුද කියන්නත් දන්නවා එක ළමයෙක් ගත්තාම එයා කොයි කොයි සමිතිවල ඉන්නවද කියලා දන්නවා අන්න ඒ එකම සිද්ධිය දෙආකාරයකින් කියන්න පුළුවන් නේද හොඳට පරිණතව දන්න කෙනෙක් එහෙම දෙපැත්තම දැනගන්න ඕනේ නේද අන්න ඒ වගේ වැඩක් තමයි සමිති ටික කියලා කියන්නේ සිත් නම් ඒ සිත් හැදුනේ චෛතසික මිශ්‍ර වෙලා සමිති ටික සිත් නම් ළමයි ටික චෛතසික නම් හරිද ඒ ඒ සිත් හැදෙන්න හේතු වෙන චෛතසික ටිකත් අපි දැනගන්න ඕනේ ඒ ඒ එක චෛතසිකයක් ගත්තාම ඒවා කොයි කොයි සිත්වල වැටෙනවද කියලා දැනගන්න ඕනේ හරිද එකම සිද්ධිය දෙආකාරයකින් හරිද එතකොට සිත්වල යෙදෙන ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියලා දැන ගැනීමට කියන සංග්‍රහ ණය කියලා. හරි? ඒ ඒ චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකයේ යෙදෙන සිත් මොනවද කියලා දැන ගැනීමට කියන සම්ප්‍රයෝග ණය කියලා. ණය කියලා කියන ක්‍රමය. ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් මොනවද කියලා දැන ගැනීමට කියන සංග්‍රහ ණය කියලා. හරිද? ඔය එකම දේ මොකද මේ? ඒක තමයි මේක අපිට හොඳට තේරෙන්නේ. අපේ ක්‍රියාවලිය මේක. හරිද? දැන් එහෙම දැනගන්න නම් සමිතික මොනවද කියලා ළමයි ටික මොනවද කියලා දැනගන්න ඕනද නැද්ද? කලින් දැනගන්න ඕන කෙනෙක් සමිති මොනවද? ළමයි කවුද කියලා. සමිති ටික නැතුව ළමයි ටික දන්නේ නැතුව අරක අර ළමයි ටික ඉන්නේ මේ සමිතියේ මේ ළමයි ටික ඉන්නේ මේකේ කියලා කියයිද? හා අන්න ඒකින්ද අපි මොකද කරේ ඉස්සෙල්ලාම චෛතසිකයන් ටික ඉගෙන ගත්තා. චෛතසිකයන් ගැන හොඳට ඉගෙන ගත්තා. මේ චෛතසිකයේ ගුණය මේක, මේ චෛතසිකයේ ගුණය මේක, මේක ගුණය මේක කියලා ඉගෙන ගත්තා. ඊළඟට ඒ විතරක් නෙවෙයි අපි සිත් ගැනත් ඉගෙන ගත්තා. සිත් 121ක් නේද? කෙටි ක්‍රමයෙන් 89ක්, චෛතසික 52ක් මේ විදිහට ඉගෙන ගත්තා. ඒවයි ඒවයි වර්ගීකරණත් එක්ක ඉගෙන ගත්තා. ඒ ටික ඉගෙන ගත්තට පස්සේ අපි මොකද කරේ? සම්ප්‍රයෝග ණය. ඒ ඒ චෛතසික මේ මේ සිත්වල යෙදෙනවාය කියලා ඒ සම්ප්‍රයෝග ණය ටිකත් ඔක්කොම ඉගෙන ගත්තා මේ වෙනකොට. හරිද? ඊට පස්සේ අපි වැටුනේ අනිත් පැත්තට. කොයි පැත්තටද සංග්‍රහ ණය. දැන් අඩුම තරමින් මේ කියන්නේ මොනවද කියලා හරි දැන් තේරෙනව නේද? අර උදාහරණයත් එක්ක මේ කියන්නේ මොනවද කියලා තේරෙනවා. නේද? එතකොට මේ ටික තේරුම් ගන්න සිත් ටික බලන්න ඒක තරම් අමාරු නෑ. නේද? සිත් කොටස් හතරකට බෙදුණා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර. ඉතින් කොටස් කොටස් හතරකට බෙදුණා. නේද? එතකොට ඒ විදිහට චෛතසිකත් බෙදුණා. ඒ ඒ බෙදිච්ච ආකාර අනුව හරි අපි මොකද ඒ සබ්බසිත සාධාරණ චෛතසික කියලා කොටසක් යදුනා ප්‍රකීර්ණක චෛතසික කියලා කොටසක් යදුනා ශෝබන සාධාරණ චෛතසික අකුසල චෛතසික නේද ඊළඟට විරති ප්‍රඥා අපමඤ්ඤ මේ විදිහට ඔන්න මේක මේ ටික යදුනා ඉතින් ඒ ඒ එච්චරයි ඒකේ ඒකේ වර්ගීකරණයක් තියෙනවා නම් තියෙන එච්චරයි ඉතින් මේ ඒවයි සිත් ටික අර විදිහට අර පැත්තෙන් යදුනා ඒ ටික ගැන මම කිව්වා මුලින්දම්ම සිත් ටික ඒ බෙදිලා යන විදිහට කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ඊළඟට ඒ බෙදෙන විදිහට අපේ හිතේ ඒ සටහන ඇඳගන්න කියලා. හරි? ඒ වගේම අපි කිව්වා අපේ ඒ චෛතසික ගැන සටහන ඇඳගන්න කියලා. දැන් මූලිකව අවශ්‍ය කරන්නේ මොකද්ද කියලා මම කිව්වා මේ සිත් ටික චෛතසික ගැන ටික දැනටත් පොතක් ගත්තාම අපිට ඒක සටහන ඇඳගන්න පුළුවන්. ඒකෙම පටන් ගත්ත ගමන් ඒ සටහන ඇඳගන්න පුළුවන්. ඇඳගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකේ මේ සංග්‍රහ වෙන සහ සංප්‍රයෝග වෙන ආකාරය ගැන හොයලා බලන්න තියෙනවා. එතකොට නීති ටික අපි කතා කරා නීති ටික කතා කරනකොට ඒව හරීම එක රටාවකට තියෙන නීති බව අපි දැනගත්තා. හරිද? ඒ රටාවකට තියෙන ඒවත් මතක තියාගන්න බොහොම පහසුයි. එතකොට අපි අද සංග්‍රහ ණය කොටසේ ඉන්නේ. ඒකේ අපි සංග්‍රහ ණය කොටසේ නීති 33ක් තියෙනවා කියලා දින දෙකක් විතර තිස්සේ මම සාකච්ඡා කරා. ඒ 33 බලන්න ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. ඒ 40ට නීති පහක් තියෙනවා. ඒවා අපි කතා කරා. හරිද? ඊළඟට මහග්ගත සිත් 27ක් තියෙනවා. රූපාවචර රූපාවචර සිත් 15යි 12යි 27ක් තියෙනවා. ඒ 27ට තියෙනවා නීති පහක්. ඒකත් අපි කතා කරා. හරිද? ඒ නීති කියන්නේ මේ කෝකෙද යෙදෙන්නේ කෝකෙද යෙදෙන්නේ කියන්නේ මේ නීති කියන්නේ කෝකෙද යෙදෙන්නේ. හරිද? මේ මේ සිත් මොන චෛතසිකයන් ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන්. ඒ ඒ සිත්වල ඒ කියන්නේ මොනවද අර සමිති වල ඉන්න ළමයි ටික මේ හොයන්නේ. ඒ ඒ සිත්වල දෙන දැස්සිකයන්. එහෙනම් ඒ වගේ එහෙනම් අකුසල සිත් එතකොට මොනවද මහාගර සිත් 27 නීති 5යි කාම සෝබන සිත් 24යි ඒ 24ට අපි ඕම පරිස්සමෙන් සාකච්ඡා කරා ඒවට 12ක් තියෙනවා නීති මේ නීති 33න් ඔය වගේ 5යි 5යි 12යි කිව්වහම 22ක් කතා කරා අද අපිට කතා කරන්න තියෙන ඉතිරි 11 අකුසල සිත් 12ට නීති හතරක් තියෙනවා. අ හේතුක සිත් 18ට නීති අකුසල සිත් 12ට නීති හතක් තියෙනවා. අ හේතුක සිත් 14ට 18ට නීති හතරක් තියෙනවා. ඒ ටික කතා කරගුවාම සංග්‍රහණයක් ඉවරයි. හරිද? එතකොට ඔය ටික හරියට ඔය පොඩි මහන්සියක් දැන් මම මෙහෙම කරා නිකන් සාරාංශයක් මතක් වුණා නේද? නිකන් සාරාංශයක් කවදාකවත් අහලා නැති කෙනෙකුට නිකන් මොකක් හරි නිකන් කරන වැඩේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්න කියලා තේරෙන්නේ නැහැ. අන්න ඒක දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකතර අභිධර්ම ඉගෙන ගන්න ලේසි. ඕනම දෙයක සැකිල්ල තේරුම් ගත්තොත් ඉතිරි ටික ගොඩනගා ගන්න ලේසි නේද? ඒකින මේකයි අපි ওই පළවෙනි මූලිකවම සැකිල්ල තේරුම් ගන්න එකයි. හරි දැන් හොඳට තේරෙන්න ඕන මොකක්ද අපි මේ කරන්නේ මෙන්න මේ දෙක මිශ්‍ර වෙන හැටි ගැන තියෙන නීති ටිකයි. ඒකට මේක මේවා මොනවද මේවා මොනවද කියලා හොයාගත්තා දෙකේ මිශ්‍ර වෙන ඒවා හොයාගන්නවා. එහෙනම් ඒක කොහොමද කරන්න කියන එක තමයි මේ සාකච්ඡා කරන්නේ. නේද මේක කතා කරනකොට ගොඩාක් කට්ටිය නලල රැලි කරගන්නවා නේද නලල රැලි කරගන්නේ තේරෙන්නේ නැහැ හරි එහෙම කරගන්න කලින් මම මේ කිව්වේ නේද ඇයි ඇයි තේරෙන්නේ නැත්තේ ඔయిత වැඩිය දේවල් තේරුම් අරන් නැද්ද මම ඔක හැමදාම කියනවා ඔయిత වැඩිය ගොඩ දේවල් නේද පාසල් යන කාලේ සාමාන්‍ය පෙළ විභාගයට තියෙන සමහර සංකීර්ණ කරුණු මීට වැඩිය ගොඩක් නේද? අමාරුයි තේරුම් ගන්න. මෙතන තියෙන්නේ මේ වචන ටිකේ පැටලෙල ඉවරයි. ඔය එහාට මෙහාට වෙන නීති ටික ඔයිට වැඩි අර සමීකරණ විසඳන්නයි අර මම මේවා නේද කුලක කියයි ත්‍රිකෝණමිතිය කියයි අර ප්‍රස්ථාර කියයි ඔය තිබ්බේ නේද ඕලෙවල් කරන කාලේ. ඒක රේලෙව කරා නම් ඊට වැඩිය ගොඩක් වැඩි දේවල් ඉගෙන ගත්තේ. නේද? ඒවා ඊට වැඩිය සංකීර්ණයි. මොකද මේ භෞතික දේවල් වල ඒවා ඉතින් හරියට සංකීර්ණ ගොඩක් දේවල් තියෙන සරල නෑ. ඒවා ඉගෙන ගත්තා. මොකද ඒවා ඉගෙන ගත්තේ? ඒ කියන්නේ බණ්ඩේ ඒක ඉගෙන ගත්තේ. අමාරුවෙන් හරි කායෙන් හරි යනවා අහගෙන යනවා. ටියුෂන් ගුරුවරු හොයාගෙන යනවා ආය. ඒ ආය කායෙන් හරි යනවා ආය යනවා රෑ නිදිමරාගෙන පාඩම් කරනවා. මේ අභිධර්ම ටික මම අභිධර්ම පාඩම ඇහුවා. මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. කවුරු හරි හොයලා ගිහලා අහගන්න ඕන කියලා කවුරු හරි ගියත් දන්නේ නැහැ හොයාගෙන. නෑනේ ගියේ නෑ. නේද? අභිධර්ම ගුරුවරයෙක් ගෙදරට ගෙනලා අපේ අම්මට තාත්තට අභිධර්ම උගන්වන්න ඕනේ. <laughs> නේද? ඒ වගේ ඇයි ඒක ඕන් නැති දෙයක්ද? අන්න ඒ සංකල්ප අපි හදාගන්න වෙනවා. හරිද? අපේ ළමයින්ට ටියුෂන් ගුරුවරයෙක් ගේනවා වගේ ගාණක් දීලා අභිධර්ම ගුරුවරයෙක් ගනලා අම්මට තාත්තට අභිධර්ම උගන්වන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඇයි? ඇත්තටම එහෙම කිව්වහම මටත් hina ගියා නේද? ඇයි අපි ඒකට වටිනාකම් දීලා නැහැ. නේද? ඇත්තටම නම් එහෙමද නැද්ද? ඇයි ජීවිතේ අවබෝධ වෙන ජීවිතේ අවබෝධ වෙන කාරණාව මේක. ඒක අනිත් හැම දෙයකටම වැඩිය වටිනවා. නමුත් අපි ඒකමයි අහක දාන්නේ. හරි? මේ ගොඩක් අමාරු නැහැ. ඇත්තටම ගොඩක් අමාරු නෑ. විශේෂයෙන් අපේ නේද දැන් මම ඔවා කියනකොට ඕ ලෙවල් අර එහෙම කියලා ගුරුවරුන්ට hina හතරට හාමුදුරු මේ සරල එකක් අපේ ලොකු ඒවා වගේ කියනවා කියලා ගුරුවරුන්ට එහෙම නේද එහෙනම් තේ අනිත් අයට අමාරුනේ <laughs> ඒ වගේ තමයි අභිධර්ම ඉගෙන ගන්නකොට නේද පොඩි පොඩි දේවල් අමාරුයි වගේ අහන් ඉන්න අර දැන හැබැයි ඒක ගැන හරි සංකල්පයක් ඇති කරගත්ත කෙනෙකුට ඒ ඒ සැකිල්ල පිළිබඳව දැනගත්ත කෙනෙකුට මේක බොහොම සරල දෙයක් බව තේරෙනවා. හොඳයි. කමන්න. ඒක මම එහෙම කිව්වේ උනන්දු ඇති කරවන්නයි. අද පටන් ගන්නද අද පටන් ගත්තත් ඔය කිව්ව ටිකත් එක්ක කාරණා ටිකක් හොයාගන්න පුළුවන්. ධර්ම ධර්මයේ ශ්‍රවණය කරලා. මේ ධර්ම ධර්මයේ ගවේෂණය කරලා. හොඳයි. දැන් එහෙනම් අපි අද යනවා අකුසල සිත් පැත්තට. මොකද කලින් ඒවා විස්තර කරන්න ගියාම ගොඩක් පරක් වෙන හින්දා කාලය යන හින්දා කලින් දේවල් ටික මේකට සම්බන්ධත් නැති හින්දා මම ওই ගානට විස්තර කරපුවාම ඇති අකුසල සිත් තියෙනවා 12ක් මොනවද සෝමනස්ස සාගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සෝමනස්ස සාගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික උපේක්ෂා සහගත ওই විදිහට සෝමනස්ස සහගත වශයෙන් නැත්නම් වේදනා වශයෙන් ditthි වශයෙන් සහ මේ අසංකාරික සසංකාරික ભેදයෙන් නේද මේක තුන් සැරයකට වෙනස් වෙනකොට සිත් 8ක් එනවා. නේද? එතකොට මේ කියන අකුසල සිත් ටික ගත්තහම අපි දන්නවා ඊළඟට අනිත් විග්‍රහයත් එක්ක ගත්තම අකුසල සිත් ඔක්කොම වැටෙන වැටෙන අකුසල සිත් ගත්තහම මේ අකුසල සිත් වල යෙදෙන චෛතසිකයන් බලමු අපි සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත. හරි සෝමනස්ස සාගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සිත් ගත්තාම මේ සිත් අපි දන්නවා ඔන්න දැන් නීතියක් දන්නවා චෛතසික ඉගෙන ගද්දී හැම සිතක් එක්කම යෙදෙන හැම අකුසල සිතක් එක්කම යෙදෙන චෛතසික හතරක් තියෙනවා මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය එතකොට මේ අකුසල සිත් 12 ගත්තාම ඒ 12ෙම මෝහය, අහිරිකය, අනුතප්පේ, උද්ධච්චයෙන් චෛතසික යදෙනවා. එහෙනම් අපි දැන් පළවෙනි නීතියට යනවා. පළවෙනි නීතියට ගියාම ඉස්සෙල්ලාම ගන්නවා එක සිතක් ගත්තාම මොනවද සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත. හරි. මෙතන හතක් අපි තියනවා කියලා කිව්වේ. සෝමනස්ස සහගත, ditthිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිතේ අන්න සමාන චෛතසික ඔක්කොම 13යි සරචිත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි ඒතරේ 13ම යදෙනවා හරි අන්න සමාන 13ම යදෙනවා මොකද සෝමනස්ස සහගත වෙන්න ප්‍රීතියත් යදෙන හින්දා හරි විතක්ක ਵਿਚාර ප්‍රීතිය ආදී මේ සියල්ලම යදෙනවා එතකොට සරචිත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි එතකොට අන්න සමාන 13 ඒ ටික ඔක්කොම සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සිතේ සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික අකුසල් සිතේ අන්‍ය සමාන ඔක්කොම ටික හදෙනවා. ඊට අමතරව අකුසල අකුසල චෛතසික 14ක් තියෙනවානේ. නේද? මේ 14න්. දැන් අර 38ම මේ පැත්තේ නෑ. හරි? එතකොට බලන්න මොන 38ද නැත්තේ කුසල කුසල පක්ෂයට තිබ්බා 38ක් 38ම නෙවෙයි ඒකෙන් 13ක් අඩු වෙන්න ඕනේ. ඒ ඒ 13 අඩු නම් 25ම නැහැ. අනිත් ටික ඔක්කොම තියෙනවා. දැන් අපිට තියෙන එතකොට මේ පැත්තෙන් 14යි අකුසල චෛතසික 14යි ප්‍රකීර්ණක 13යි ඔය ටිකෙන් තමයි ගණන් හදන්න තියෙන්නේ 27න්. එතකොට අර 13 මේ දෙනවා. එතකොට අකුසල චෛතසික වලින් මොනවද දෙන්නේ? අනිවාර්යව මෝහ චතුස්කය කියලා කියන මෝහය, අහිරිකය, අනුතප්පේ, උද්ධච්චය කියන හැම එකෙම යදෙනවා. ඒ ටික යදෙනවා. ඊළඟට මේ සෝමනස්ස සහගතකේ සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරී සිතෙහි ලෝභය ඊට අමතරව ලෝභය යදෙනවා, ditthිගත සම්ප්‍රයුක්තෙන්ද ditthිය යදෙනවා. ලෝභය යදෙනවා, ditthිය යදෙනවා. එතකොට බලන්න 13යි මෝහ චතුස්කයයි 17යි ලෝභ සහ ditthි දෙක යදෙන හින්දා 18යි 19යි. හරි. හොඳයි. ඊළඟට ඕකෙම තියෙනවා සෝමනස්ස සහගත තිත්තිගත විප්‍රයුක්ත. හරි? දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික. දැන් අස දැන් ඔතන වෙනස් වෙන්නේ දිට්ඨිගත සංප්‍රයුක්ත සහ දිට්ඨිගත විප්‍රයුක්ත. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා කියනකොට දෘෂ්ටි නැහැ. දෘෂ්ටියෙන් නැති වෙලාවක්. ඒ කියන්නේ මේ දෘෂ්ටි වලින් අත බෙදලා නෙවෙයි. හරිද? දෘෂ්ටිගත විප්‍රයුක්ත කියනවා දෘෂ්ටියෙන් නැති වෙලාවක්. ඒ කියන්නේ මේ මොකද්ද මේ දෘෂ්ටිය يعني සම්මාදිට්ඨියටපත් වෙලා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා නෙමෙයි මේ ඒ වෙලාවේ දෘෂ්ටිය දෙන්නේ නැහැ. එහෙනම් ditthිගත විප්‍රයුක්ත අවස්ථාව වෙනකොට එහෙනම් ඉස්සෙල්ලා ditthි චෛතසිකය යෙදුණානේ ඉස්සෙල්ලාගේ. දැන් ඒකේ දෙන්න පුළුවන්ද? බෑ. ඔතන ඔන්න ඔය වෙනස හොඳට මතක තියාගන්න. එතකොට වැඩේ කරගන්න පහසුයි. ditthිය නැත්තම් එතන මාන්නය එනවා. හරිද? හේතුව මාන්නයයි ditthියයි එකට යෙදෙන්නේ දැන් ඒකට හේතු බලන්න දැන් අපිට සිතක් පහළ වෙනකොට මොන හරි අරමුණු වෙනවා. හරිද? දැන් මම දැක්කද මතකද අපි කියනවා වේදනාව ගැන එහෙම කතා කරද්දී තේකේ රස දැනෙන වෙලාවට තේකේ රස දැනෙන්නේ නැහැ. තේ බලන්න ඕන තේක බොන ගමන් සැරේ හොඳට රස්නේ අරමුණු වුණොත් රස දැනෙන්නේ නැහැ. රස අරමුණු වුණොත් රස දැනෙන්නේ නැහැ. දෙකම එකවර දැනෙනවා වගේ තේරෙන්නේ නැහැ. වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් මේ දෙක වෙනින්දා. හරිද? එතකොට අපිට ඇත්තටම හොඳට ওই භාවනා මනස්කාරය එහෙම ඉන්න කෙනෙකුට රස අරමුණු වෙනකොට රසනේ නැහැ. රසනේ දැනෙන්නේ නැහැ. රසනේ අරමුණු වෙනකොට රස දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට යම්කිසි මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳ නිට්ටයයි, සුඛයි, ආත්මයි වගේ අර නිකන් අර වැරදි දෘෂ්ටීන් අනුව අර අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දැනෙනකොට අනාත්ම දේ ආත්ම වශයෙන් දැනෙනකොට එහෙම දැනෙන වෙලාවට අර මම උසස්ය කියන මාන්නේ එන්නේ නැහැ. හරිද? මම උසස්ය දැන් මාන්නේ කියලා කියන්නේ මම උසස්ය මම පහත්ය මාන්නේ කියන්නේ මිම්මා. හරිද? එහා පැත්ත මෙහා පැත්ත සංසන්දනාත්මක තමයි ඔය මාන්නේ ඇති වෙන්නේ. හරිද? අරයට වැඩිය මං හොඳයි මෙයාට වැඩිය මං හොඳ නැහැ. හරිද? අනේ රූප ගැනත් එහෙමයි දැනුම ගැනත් එහෙමයි තමන්ගේ හුඟක් දේවල් ගැන ඒ ඒ මේ හැඟීම් වලිනුත් එහෙමයි. දැන් මම හැමදාම කියන්නේ කියලා අපිට උතන වර්ධින තැන කියලා. මම මනින්නේ අනිත්‍යව මගේ මිම්මේ. හරි මගේ මේ මේ කියන්නේ මට මට මට යම් කිසි කොහෙ මොන හරි සිද්ධියකදී මම ඒ සිද්ධිය කරන්නේ යම් කිසි හැඟීමක් ඇවිල්ලා මට වෙන කෙනෙකුත් ඒ සිද්ධියම කරනවා දකිනවා මම මොකක් හරි සිද්ධියක් කරනවා මම කාට හරි ගහනවා ගහනකොට මම ගහන්නේ මට යම් කිසි හැඟීමක් ආපහා වෙන කෙනෙකුත් වෙන කෙනෙකුට ගහනවා දකිනවා මම හිතන්නේ ඒ හැඟීමම ඇවිල්ලා තමයි අරයා ගහන්නේ කියලා නෑ මම ගහන හැඟීම නෙවෙයි වෙන හැඟීමක් එතන තියෙන්න ඕන තරම් මට වැඩිය ගොඩාක් අඩු හැඟීමකදී සමහර අය ගහනවා හරි ඒකනේ අපි සමහර කියන්නේ සමහර අය කියන්නේ මෙහාට ඉවසන්න බෑ කියලා නේද? සමහර අයට තද බල හැඟීමවත් ගහන්නේ නැහැ. ඒතර ක්‍රියාවෙන් අපි මයින්නවා. හුඟාවක් පටල ගන්නවා අපි ඔකේ. එහෙනම් මෙයා හිතිය හැටියට මෙයා මෙහෙම කරයිද කියලා අපි කියනවා. ඇයි අපි එයා මනලා තියෙන්නේ කාගෙමින් නේද? අන්න ඒ වගේ තමන් උසස්්‍ය පහත්ය කියලා මින්මක් ඇති වෙන දෙයට අවධානය යොමු කරනකොට දෘෂ්ටිය නැහැ. දෘෂ්ටියට අවධානය යොමු වෙනකොට මාන්නේ නැහැ. අන්න ඒකින්ද ditthිගත සංප්‍රයුක්ත සිතෙහි ditthිගත සංප්‍රයුක්ත හිතෙහි මාන්නය දෙන්නේ නැහැ. දික්ඨිගත විප්‍රයුක්ත සිතේ මාන. එහෙනම් මේ දෙක මාරු වෙලා නේද දෙන්නේ? එහෙනම් උඩ එකේ 19 නම් මේකෙත් 19 මේ දෙකේම ලෝභය දෙනවා. හැබැයි මේ දික්ටි මාන දෙකම යෙදෙන්නේ ලෝභය සහිත සිත්වලමයි. ඒකත් අපි මතක තියාගන්න. ලෝභය සිත්වලමයි මේ දෙකේ දෙන්නේ. එහෙනම් මේ සෝමනස්ස සහගත දික්ටිගත සංප්‍රයුක්ත දික්ටිගත විප්‍රයුක්ත කියන සිත් දෙකෙහි ලෝභය යෙදෙනවා. ඒතර අනිවාර්යයෙන්ම අන්‍ය සමාන චෛතසික 13 යෙදෙනවා. මෝහ චතුස්කයෙන් මිදෙනවා ඊට අමතරව ලෝභයත් අනිවාර්යෙන් මේ දෙකෙන් මිදෙනවා මාරු මාරුට ditthiyai මාන්නේ මාරු වෙලා යදෙන ඒතකොට ධර්මය අර ඔන්නෝම නීති ටික මතක තියාගන්න ඔය අපි කතා කරේ මොකද්ද අර සමිතියේ ඉන්න ළමයි ටික ගැන ආ මේ ළමයා ඔතෙන්ට එනවා මේ ළමයා මේ જાතිය කෙනෙක් එයා ඔතෙන්ට එන්නේ නැහැ මේ අකුසල සිත් එහෙනම් මේ නරක සමිතියක් නේද නේද නරක සමිතිය කියන්නේ නරක සමිතියට එන කට්ටිය තමයි මේ අපි කතා කරන්නේ නේද ඒකට හොඳ කට්ටිය එන්නේ නැහැ නේද අන්න ඒ වගේ අකුසල සිතට එන චෛතසික ටික තමයි මේ සාකච්ඡා කරන්නේ. හරිද? හා. එහෙනම් දැන් දන්නවා දැන් තේ අපිට මම මෙහෙම කියනකොට අර ඔය අර සමහර අයට මේ නම් කියනකොට අහවල් චෛතසිකේ මේ චෛතසිකේ කියන එක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් නම් ටික දන්නේ නැති නිසා ආයෙ මතක තියාගන්න. හැබැයි මේ කියන වැඩේ තේරෙනවද නැද්ද? කියන වැඩේ තේරෙනවා. එහෙනම් වැඩේ තේරුණ ගමන් අපි නම් ටික අලුව ගත්තා නම් හරියටම හරි. නේද? ඉක්මනට නම් ටික හොයාගන්න හොයාගත්ත ගමන් හරි අපි දැන් සති 30ක් 31ක් විතර මේ මේ මේවා කතා කරමින් ඉන්නවා. හරි. ඉතින් ඇත්තටම මේ වෙනකොට සෑහෙන දැනුමක් ඇති කරගන්න පුළුවන් හරියට මේක මේ ලුහු බැඳගෙන ආවනම්. හොඳයි. ඊළඟට යන් එතකොට ඊළඟට තියෙන සිත තමයි උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික. උපේක්ෂා සහගත ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සහ ditthිගත විප්‍රයුක්ත අසංකාරික. අන්න දැන් උපේක්ෂා සහගත වෙනකොට තව යෙදෙන්නේ නැති જાතියෙක් කෙනෙක් ඉන්නවා. මේ විදිහමයි බලන්න එතකොට ලේසිද යෙදෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. ඉස්සෙල්ලා වගේමයි නේද ටික. උපේක්ෂා සහගත කියන සෝමනස්සය යෙදෙන්නේ නැහැ. එහෙනම් මොන චෛතසිකද නැත්තේ? ප්‍රීතිය නැහැ. හරිද? ප්‍රීතිය නැත්තම් ඒ ප්‍රීතිය වැඩෙන්නේ කොහෙටද? ප්‍රකීණක චෛතසිකයට. නේද? එහෙනම් අන්‍ය සමාන 13න් යෙදෙන්නේ මේ උපේක්ෂා සහගත සිත්වල 12යි. අන්‍ය සමාන 13න් යෙදෙන්නේ 12යි. අනිත් ભેද ඔය විදිහමයි. හරි අනිත් ભેදය කොහොමද එතකොට මෝහ චතුස්කය හතරම යෙදෙනවා නේද ලෝභ චෛතසිකය යෙදෙනවා ditthිගත සංප්‍රයුක්තයේකේ ditthිය යෙදෙනවා ditthිගත විප්‍රයුක්තයේකේ මාන්නය යෙදෙනවා හරි එහෙනම් ඉස්සෙල්ලා 19 19 මේ දෙකේ යෙදුනේ දැන් 18 18 තමයි යෙදෙන්නේ හරි දැන් 18 18 යෙදෙන්නේ දැන් ඔය අපි කතා කරේ ඔක්කොම අසංකාරික සිත් නේද එතකොට සසංකාරික සිත්වල මොනවද යෙදෙන්නේ? සසංකාරික කියලා කියන්නේ තමන්ගේම කැමැත්තෙන් නෙමෙයි වෙන්නේ. හරිද? සසංකාරික සිත් කියන්නේ තමන්ගේ වෙන කෙනෙක් කියන දේ නේද? දැන් දානයක් එහෙම කරන්න ගියාම නැත්නම් මොන හරි අකුසලයක් කරන්න දැන් මෙතන අකුසල ගැන කතා කරද්දී කුසල් ගැන කතා කරද්දිත් එහෙම කවුරුහරි කියන හින්දා කරන්නේ. හරිද? දැන් කාගේ හරි මෙහෙවීමක් හින්දා තමයි ඒක වෙන්නේ. එතකොට අර හිතෙන්ම නැගෙන ගතිය නැහැ. අන්න ඒකින්ද මේ සසංකාරික සිත්වල මොකද වෙන්නේ? තීන මිද්දේ වෙනවා. හරි? තීන මිද්ද කියන චෛතසික දෙක එදෙනවා. එතකොට ඉස්සෙල්ලා කිව්වේ ඒ වගේ තියෙන ඒවට දැන් අපි කතා කරන්නේ නීති හතරක් නේද? ණය හතරක් කතා කරා. අන්නේ ණය හතරට තව සිත් හතරක් තියෙනවා අසංකාරික. දැන් මේ වෙලාව මේ කතා කරේ අසංකාරික. ওই විදිහටම බෙදෙන සෝමනස්ස සාගත, ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික. සෝමනස්ස සහගත ditthිගත විප්‍රයුක්ත අසංකාරික. අන්න ඒ ඒ අසංකාරික ભેදයෙන් එනකොට මොනවද වෙන්නේ? තීන මිද්ද දෙකක් කියදෙනවා. එහෙනම් අර ඉස්සෙල්ලා 19 දෙකට 21 21 වෙනවා. නේද? 18 දෙකට 20 20 එනවා. 19 දෙකට 20 21 21 එනවා. ඒ කියන්නේ පළවෙනි අසංකාර සිද්දකේ ආසංකාරය දෙන සිත් වලට ඒ 19ට තීන මිද්ද එකතු කරපුවහම 21යි ඊළඟට ඊළඟටත් 21යි ඊළඟට අන්තිමට ඉස්සල 20 20 ගත්ත ඒවාට දෙක දෙක එකතු කරපුවහම තීන මිද්ද එකතු කරපුවහම 18 18 ගත්ත එකට 20 20 වෙනවා එහෙනම් අපි දන්නවා සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිතේ චෛතසික 21යි. ඒ මොකද අර වගේම අඤ්ඤ සමාන 13යි අකුසල මෝහ චතුස්කයෙන් 4යි ලෝභයයි, ditthiyයි, තීනයයි, මිද්දයයි. අර විදිහටම අනිත් ඒවාට දෙක දෙක එකතු කරනවා. ඒක දැන් අපි 8ක් හරි. හරි. එහෙනම් මේ ණය ක්‍රමය අමාරුද? බලන්න රටාවක් තියෙනවා නේද? රටාවක් තියෙනද මේක අමාරු නෑ. හරිද? අමාරු නෑ කියනකොට ගිය සතියේත් මම බලාගෙන නේද? අමාරුද කියලා අහපහම මම්ම කියනවා දැන් අමාරු නෑ කියලා. හ්ම්. අමාරු නෑ තමයි. නේද අමාරු නෑ තමයි දෙමළ පන්තිය වගේ. එහෙමයි හිතෙන්නේ. අමාරු නෑ තමයි මද දෙමළ පන්තිය වගේ කියලා තමයි හිතෙන්නේ නේද? නමුත් දෙමළ පන්තිය දෙමළත් ඉගෙන ගන්න එපා. නේද? දෙමළ පන්තිය කියන්නේ නිග්‍රහ කරලා නෙවෙයි කිව්වේ. සිංහල අයට දෙමළ පන්තියක් වගේ. නමුත් අමාහසෙන් ඉගෙනගත්ත දේවල් නේද? ඉස්සෙල්ලාම ගොඩාක් අමාරු වගේ දැනුණාට කොහොම හරි ඒක අපේ ජීවිතයට එකතු කරගත්තොත් බොහොම ලේසි අපහසුයෙන් කරන දේවල් පහසුවෙන් කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන පුරුදු වුණාම නේද? ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ. හරි? ඊළඟට අපි දන්නවා දේශමූල අසංකාරික සිත කියලා සිතක් තියෙනවා අකුසල සිත්වල. එන්නේ දේශමූල අසංකාරික සිතෙහි හරි දේශමූල සිත්වල දේශමූල අසංකාර සිත් තියෙනවා. ඒ දේශමූල අසංකාර සිත් දෙකයි දේශමූල සිත් දෙකයි එකෙන් එකක් අසංකාරික අනිත් එක සසංකාරික. එහෙම තමයි සිත් 12 එන්නේ නේද? අර විදිහට අට සදාරුන් ආවා. ඊට පස්සේ දේශමූල සිත් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ගත්තම එකක් අසංකාරික අනිත් එක සසංකාරික. මොනවද ඒකේ වේදෙන්නේ කියලා බලන්න දේශමූල සිත්වල ප්‍රීතිය දෙන්නේ හරි. එහෙනම් ප්‍රකීර්ණක අන්‍ය සමාන චෛතසික කියන්නේ සරචිත් සාධාරණ සිත් ටික ඔක්කොම කොහොමද හැම එකෙම යනවනේ 7යි. අන්‍ය සමාන 6ෙන් ප්‍රීතිය දෙන්නේ නැති හින්දා 5යි. එතකොට එතන 7යි 5යි 12යි. එහෙනම් අන්‍ය සමාන 13න් 12ක් යදෙනවා. ඊට අමතරව මෝහ චතුස්කයම යදෙනවා. මොහ චතුස්කයම යදෙනවා එතන හතරයි ඊට අමතර දේශ චතුස්කයත් යදෙනවා දේශමූල සිත්වල දේශ චතුස්කයත් යදෙනවා එතකොට එතනින් හතරයි අටයි එතකොට 12යි 4යි 4යි ඔක්කොම 20ක් යදෙනවා දේශමූල අසංකාරික සිත්වල 20ක් යදෙනවා දැන් ඔන්න සසංකාරික සිත්වල මොකද වෙන්නේ කියලා කිව්ව හැකියි ආය තවත් තීන මිද්දේ යදෙනවා හරි තීන මිද්දේ යදෙනවා එතකොට 22ක් වෙනවා එතකොට මේකේ දැන් ඇත්තටම ඔය ඔය ඔය මතක තියාගත්තේ නැතත් ඔය බලන්න දැන් ඔය විදිහට අපි කතා කරපුවාම දැන් අසංකාරික සසංකාරික ભેදය මොකක්ද කියලා දැනගැනීමෙන් පවා අපි යම් දෙයක් ඉගෙන ගන්නවා මෙතන නේද? කවුරු හරි කාගේ හරි බලපෑමක් මත යමක් කරනකොට ඒකේ තීන මිද්ද ගතිය දෙනවා. ඔන්න බලන්න. හරි මම නිකන් කියන්නේ මේක මේක ජීවිතයට එකතු කරගන්න විදිහක් කියන්නද? ළමයෙක් ඉන්නවා. ළමයා උගන්වන්න ඕන මට දැන්. දැන් මම අභිධර්ම දන්න කෙනෙක්. හරිද මම දන්නවා මේ ළමයාව ගිහිල්ලා පුටුවක් උඩ ඉඳවලා කෝටුවක් අරගෙන බැනලා ඔක්කොම කරලා උගන්වන්න කොච්චර හැදුවත් පොඩ්ඩක් තම මොකද වෙන්නේ පොඩ්ඩ එහෙම වෙනකොට නෙවි නේද ඒවා එතකොට ඒ මොකද අසංකාරික ඒක ඒක අසංකාරික හින්දා ඒක එයාගේ හිත ඇතුලෙන් උපදින්නේ නැහැ ඒතර අම්මයි තාත්තයි අභිධර්මය දන්නවා. දන්නේ හින්දා බලන්න මෙයාව මෙයාගේ ඉගෙනීමේ කටයුත්ත කාගේවත් මෙහෙවීමක් නැතුව කරන තත්ත්වයටපත් කරන්න ඕනේ. කොහොමදපත් කරන්නේ? එයාගේ ඇතුළින්ම කැමැත්ත උපදවන විදිහට වැඩ පිළිවෙල හදන්න ඕනේ. කොහොමද ඒක හදන්නේ? එයාට ඉගෙනීමෙන් ලැබෙන ලාභය ඒක ඉගෙන ගත්තේ නැත්නම් වෙන දේ නේද මම අර හැමදාම කියන්නේ අපේ ළමා වැඩසටහන් වලත් මොකද කරේ ළමයින්ට උසස් පෙළ විභාගේ දැන් වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න කෙනෙකුට උසස් පෙළ විභාගයේ එයා හරියටම විභාගේ සමත් වෙලා වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුවා කියලා දැනගන්න මොහොත. හරි දැනගන්න මොහොතේ එයාට තියෙන සන්තෝෂය ගැන ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කියනවා. හරිද? මෙනෙහි කරන්න කිව්වම එයා හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා කියනවා මේ මොකද මට පුදුම සන්තෝෂය මම දැනගත්ත ගමන් උඩ පැනලා යන්නේ අම්මා ළඟට යන්නේ අම්මව වැළඳ ගන්නවා අම්මා අම්මා අඬනවා මං වඳිනවා හරිද ඔක්කොම මෙනෙහි කරන්න කියනවා ඊළඟට නේද කෝල් කරලා අනිත් අයට කියනවා ගුරුවරු හම්බෙලා ඊළඟට ඉස්කෝලේට ගියාම ලැබෙන ප්‍රශංසාව හැමෝම සුබපතනවා ඉතින් මේ ජීවිතේ එක පාට මොකද උනේ උඩටම වැටෙනවා නේද අන්න ඒ ඒ ඇත්තටම දැනගන්න අවස්ථාව මෙනෙහි කරන්න කියනවා හරි ඊළඟට ආයෙ කියනවා විභාගයේ වේලුණා හොඳටම ෆේල් වෙලා කියලා දැනගන්න වෙලාවක් එනවා. හරි අන්න ඒ වෙලාවේ මොකක්ද ඇති වෙන හැඟීම කියලා මෙනෙහි කරන්න කියන එතකොට. කියන්නත් බෑ කාටවත් අහන අයටත් ප්‍රශ්නයක් තරහකාරයොත් අහනවා වගේ ඉරියාකාරයොත් අහනවා. නේද? අම්මට මුණ දෙන්නේ කොහොමද? තාත්තට මුණ දෙන්නේ කොහොමද? අම්මට බොරු කියන්න වෙන තාත්තා බොරු කියන මිනිසුන්ට නේද? එහෙනම් ආය ආය අවුරුද්දක් පාඩම් කරන්න ඔය වගේ ඔක්කොම මෙනෙහි කරන්න කියනවා. මේ මේ දෙක මෙනෙහි කරපු ගමන් මොකද වෙන්නේ? මේ දෙක හොඳට මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? එයාගේ හිතේ තනියම මේ කරන්න ඕන කියන හැඟීමක් උපදිනවා. හරි? කවුද මේ වැඩේ මේ කරේ? කවුද මේ වැඩේ කරන්න දැනගත්තේ? අසංකාරික සසංකාරික ભેදේ දන්න කෙනා. හරිද? කාගේ හරි මෙහෙවීමෙන් වැඩක් කරද්දී එතන තීන මිද්දේ උපදිනවා. තමන්ගේ වුමනාවෙන් වැඩක් කරද්දී තීන මිද්දේ උපදින්නේ නැහැ. ඔය දැන් මේ චිත්ත විග්‍රහය දැනගත්තේ ඔය චුට්ට දැනගත්තා නම් අපේ ජීවිතේට අපිටවත් ඒක කරන්න පුළුවන්. මට එක එක්කෙනා එක එක්කෙනා කියනවා අහවල් අහවල් දේ ඉගෙන ගන්න කියලා. මම හැම වෙලේම ඉගෙන ගන්න හැදුවට මොකද වෙන්නේ? හරියන්නේම නැහැ. කට්ටිය කියන භාවනා කරන්න කියලා. නේද? මම හොඳ උදාහරණයක් හම්බුනේ මට වෙලාවට. හරිද මට කට්ටිය කියන භාවනා කරන්න භාවනා කරන්න කියලා. හැමදාම භාවනා කරන්න ගියොත් මොකද? කඩාගෙන වැටෙනවා තීන මිද්ද එනවා. එහෙනම් තීන මිද්ද එන්නේ ඇයි? වෙන අය කියන හින්දා භාවනා කරන හින්දා. හරිද? එහෙනම් මම භාවනා කරන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? භාවනා රමතාවය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ භාවනාවෙන් ලැබෙන ලාභයත් භාවනාව නොකිරීමෙන් ඇති වෙන හානියත් හොඳට දැනගෙන හොඳට මෙනෙහි කරන්න ඕන. අන්න එතකොට කුසලයේහි නේද අසංකාරික සසංකාරික හිතියගෙන අසංකාරික தත්තෙට පතන කාගේවත් මෙහෙයුමක් නැහැ දැන්. අන්න එයාට හිත කෙරෙන් හිටිනවා. නේද? එහෙනම් අභිධර්ම ප්‍රායෝගිකද නැද්ද? ඒ පාර හැරුණා වුණා නේද? ඒ පාර තේරුණා. මේ හැම ભેදයක්ම හොයාගෙන අපේ ජීවිතය සකස් කරගන්න මේ සිත්පේදී ක්‍රියාකාරීත්වයන් දැන ගැනීම කොතර වටිනාකමක් තියෙනවද නේද සිත්තේදී ප්‍රායෝගික කරගන්න හැම වෙලේම නිකම්ම කරුණු අහගෙන ඉන්නේ නැතුව මේක යොද යොද යොද යොද බලන්න එහෙනම් අපිට අපිව හදාගන්න තමන්ට තමන්ව හදාගන්න ලොකු හේතුවක් වෙනවා හරිද හොඳයි එතකොට දැන් අපි දේශමූල සිද්දෙක් ගැන කතා කරා ඊළඟට තියෙන මෝහමූල මෝහමූල සිද්දෙක් මොනවද අකුසල සිත් ටික සෝමනස්ස සහගත ආදි වශයෙන් බෙදෙන 8යි දේශමූල 2යි මෝහමූල 2යි ඔක්කොම ටික 12ක් වෙනවා. එතකොට හත් වෙනි එක දැන් අපි හයක් කතා කරා. හත් වෙනි එක තමයි මෝහ මූල සිද්දකයේ යෙදෙන චෛතසිකය. මොනවද මේ මෝහ මූල මෝහ මූල සිතේ ඉන්නේ මෝහ මූල සිත් ගත්තාම ඒක කොටස් දෙකකට බෙදෙනවා විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උද්ධච්ච සංප්‍රයුක්ත සිත කියලා. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උද්ධච්ච සංප්‍රයුක්ත සිත. මේ දෙකේම ගත්තොත් මේ දෙක ගත්තොත් එහෙම විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ කොයි වෙලාවකවත් අදිමෝක්ෂය දෙන්නේ ප්‍රීතිය ඡන්දය සහ අදිමෝක්ෂය දෙන්නේ ඒ තුනම යෙදෙන්නේ ඒ තුනම යෙදෙන්නේ නැති හින්දා 13න් යෙදෙන්නේ 10යි අන්නේ සමාන 13න් යෙදෙන්නේ 10යි ඊළඟට මෝහ චතුස්කය නේද හැම වෙලේ මේ හතර දෙනා හැම හැම සමිතියෙම ඉන්නවා නේද මෝහ චතුස්කය අකුසල සමිති ටික ඔකගේම ඉන්නවා එහෙනම් ඒ හතර යදෙනවා. ඊට අමතරව විචිකිච්ඡා චෛතසික යදෙනවා. එතකොට අතරින් 10යි 4යි 14යි 1යි 5යි. එහෙනම් උද්දච්ච සම්ප්‍රයුක්ත සිත ගත්තාම ඒකේ අදිමෝක්ෂයේ යෙදෙනවා උද්දච්ච සම්ප්‍රයුක්ත සිතේ. හැබැයි ප්‍රීතියයි ඡන්දයයි යෙදෙන්නේ නැහැ. එතකොට එතකොට එහෙමනම් අන්න සම්මන් 13න් දෙකක් යෙදෙන්නේ 11ක් යෙදෙනවා. මෝහ චතුස්කය යෙදෙනවා. එතකොට 11 4යි 15ක් වෙනවා. ඔන්න ඔය වෙනකොට දැන් එතකොට අපි මේ ටිකත් ඉගෙනගෙන ඉවරයි මොනවද අකුසල සිත්වල යෙදෙන ණය හත ඔය විදිහට ඔය ටික මතක තියාගන්න බොහොම පහසුයි. හරි. ඒ ගැන සාකච්ඡා කරා නම් ඒ ගැන හොඳට කල්පනා කර බලනවා නම් ඒක හදාගන්න පහසුයි. හොඳයි. ඊළඟට අපිට පොඩ්ඩයි තව තියෙන්නේ සංග්‍රහ ණය හතරක් තියෙනවා තව. ඒ හතර නැතම අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක සිත් 18 යෙදෙන සිත් ඒ සිත්වල චෛතසික යෙදෙන ආකාර පිළිබඳව ක්‍රම හතරයි තියෙන්නේ. මේ හතර තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ හතර ගැන මෙහෙමයි තියෙන්නේ. අපි දන්නවා හේතුක සිත්වල තියෙන හසිතුපාද සිත කියලා එකක්. මේ හසිතුපාද සිතේ යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13 ඡන්දය හැර අනිත් ටික ඔක්කොම යෙදෙනවා. හරි අන්‍ය සමාන චෛතසික වලින් ඡන්දය හැර අනිත් ඔක්කොම එච්චරයි යෙදෙන්නේ. හරිද? එතකොට හේතුක සිත්වල අසුතුපාද සිතෙහි ඡන්දය හැර අනිත් 12 යෙදෙනවා. ඊළඟට අහේතුක සිත්වල තියෙන අනිත් සිත් තමයි මනෝ මනෝද්වාරවජන සිත ගත්තාම ඒකේ ඡන්දයයි ප්‍රීතියයි දෙක හැරෙන්න අනිත් එක ඔක්කොම වේදනා. ඡන්දයයි ප්‍රීතියයි හැරෙන්න අනිත් සිත් ඔක්කොම අනිත් සිත් අනිත් අන්න සමාන චෛතසිකය දෙනවා මේ වගේ කුසල්වත් අර කුසල චෛතසික අකුසල චෛතසික කියනවා යෙදෙන්නේ නැහැ හරිද එහෙනම් 13න් 11ක් යෙදෙනවා මනෝද්වාරාජ්‍යන සිතේ ඊළඟට සෝමනස්ස සහගත සෝමනස්ස සම්තිරණ සිත කියලා සිතක් අපි විස්තර කරලා තියෙනවා ඒක ගත්තහම අර වගේම සෝමනස්ස සම්තිරණ සිතේ ඡන්දයයි වීරයයි හැර අන්න සමාන චෛතසික ටික ඔක්කොම යෙදෙනවා ඒවා මතක තියාගන්න එතකොට ප්‍රමාණවත් ඡන්දයයි වීරයයි හැර යදෙනවා ඊළඟට අපි දන්නවා පංචද්වාරාවජන සිත් තියෙනවා සිත් පහක් තියෙනවා ඒවා තමයි උපේක්ෂා සහගත පංචද්වාරාවජන සිත උපේක්ෂා සහගත අකුසල විපාක සම්පටිච්ඡන සිත උපේක්ෂා සහගත කුසල විපාක සම්පටිච්ඡන සිත උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිරණ කුසල විපාක සම්තිරණ කියලා තියෙනවා මේ සිත් පහම ගත්තොත් එහෙම මේ හැම එකේම ඡන්දයත් ප්‍රීතියත් වීරියත් ඇරෙන්න අන්‍ය සමාන චෛතසික 10 තමයි යෙදෙන්නේ. ඡන්දයත් ප්‍රීතියත් වීරියත් හැරෙන්න අර මනෝද්වාරජන සිත වගේම තමයි පංචද්වාරජන සිතේත් ඡන්දයත් ප්‍රීතියත් වීරියත් හැරෙන්න අනිත් ටික තමයි යෙදෙන්නේ. හොඳයි. එතකොට දැන් කාරණා තුනක් අපි කතා කරා. හසිතුප්පාද සිතේ වෙනමත් මනෝද්වාරජන සිත සහ පංචද්වාරජන සිත. එතකොට අපි සාකච්ඡා කරගන්න ඕනේ මේ අවසාන වශයෙන් තියෙන්නේ මේ තියෙන සිත්වල අවසාන වශයෙන් තියෙන්නේ දෙපස් විඥාන ටික. හරි දෙපස් විඥාන කියලා කියන්නේ අපි දන්නවා චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් තියෙන විඥාන 10ට අපි කියනවා දෙපස් විඥාන කියලා. අන්න ඒ දෙපස් විඥානවල යෙදෙන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕන සර්ව චිත්ත සාධාරණ චෛතසික ටික විතරයි. සර්වචිත්ත සාධාරණ චෛතසික ටික විතරයි. ඉතින් ඒ ටික මතක තියාගත්තාම හේතුක සිද්ධාහට එහෙම විශාල විස්තරයක් විභාගයක් නැහැ. ඒ ටික අපිට මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ඉන් පසුව යෙදෙන අවස්ථාවල තව විස්තර සාකච්ඡා කරගත්ත හැකි. එතකොට මේකත් එක්ක මොකක්ද වෙන්නේ අපිට අපේ ජීවිතයේ මේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා අභිධර්මානුකූලව. එතකොට අපේ සම්ප්‍රයෝග ණය සහ සංග්‍රහ ණය පිළිබඳ අපි යම් විස්තරයක් කරලා ඉවරයි. ඊට පස්සේ ඊට පස්සේ තියෙන ප්‍රකීර්ණක විග්‍රහයක් සිදු කරන්නටයි ඒක එතකොට ඒ සඳහා අපි දන්නවා ඒක ඊටාත්ම පහසුයි මේ තරම් මේ පැටලෙන ස්වභාවයක් නැහැ. නමුත් හැබැයි චිත්තචෛතසිකයන් ගැන හොඳ දැනීමක් තියෙන්න ඕන. සංග්‍රහ සංග්‍රහ වෙන ආකාරයයි කතා කරන් තියෙන්නේ. ඒවට ඒ තමයි වේදනාව වේදනාව ගැන හේතු ගැන කෘත්‍ය ගැන ద్వාර ගැන ආරම්මන ගැන වස්තු ගැන බෙදෙන ඒ ප්‍රකීර්ණක සංග්‍රහයන් ගැනයි සාකච්ඡා කරන්න තියෙන්නේ මේකෙන් පස්සේ. නමුත් මේ ටික ගැන අපි නැවත නැවත මතක් කරනවා. ඊටාම හොඳින් නැවත මේ කාරණා විග්‍රහ කරගන්න තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පොතක් අරගෙන දැන් යම්කිසි අදහසක් තියෙනවා අපිට. නේද? නිකන් සැලැස්මක් වගේ සැකිල්ලක් වගේ දෙයක් ගැන අදහසක් තියෙනවා. මේක මෙහෙම වෙනවා ඇති කියලා. එතකොට මම අර කිව්ව ආකාරයට චිත්ත චෛතසිකයන්ගේ ඒ එකතු වෙන හැටි ඒවා අනිත් පැත්තට වැඩි වෙන හැටි එකතු වෙන හැටි අර පන්ති ළමයි ටික කිව්ව උදාහරණය අපිට හොඳට මතක තියෙන්න ඕනේ. ඒ ඒ චෛතසිකයන්ගේ යෙදෙන සිත් ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන්. ඒ ටික තමයි අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරේ. ඉතින් ඒක ඉගෙන ගත්තට පස්සේ අපිට අභිධර්මයේ පිළිබඳ යම් අදහසක් තියෙන හැම කාරණයක්ම අරගෙන අපිට අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ සිත් හැදි හැදි හැදි හැදි හැදි හැදි යන ස්වභාවය අපි තේරුම් ගන්නකොට අපිට හොඳටම පුළුවන් අදහසක් ඇති කරගන්න මේවා මගේ වශයෙන් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇත්තටම අපි දැන් මේ කතා කරේ කවුරු ගැනද? මං ගැන. මගේ සිත ගැන කතා කරේ. එතකොට මගේ හිත ගැන කතා කරා මංවත් දන්නවද මෙහෙම එකක් වෙනවා කියලා? නෑ. මේ වැඩේ මන්ද හැදුවේ? අපේ තාත්තද? අම්මද? නේද? කවුරුත් ගුරුවරයෙක්ද? නෑ. එහෙනම් මේ සිතේ යෙදීම, සිතේ ක්‍රියාකාරීත්වය මේ චිත්තචෛතසිකයන්ගේ නිර්මාණය මං කරේ නෑ වෙන කවුරුවත් කරේ නෑ. එපමණකින්ම අපිට තේරෙන්න පටන් ගන්නවා මේක මගේ වැඩක් නෙවෙයි කරන්නේ කරවන්නේ නැති බව අපිට හොඳටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලුම කාරණාත් එක්ක අපිට අද දවසේ නම් අභිධර්ම පාඩම අහන කෙනෙකුට ආය නම් අම්මේ අභිධර්ම ගැන හිතන්නේවත් නැහැ කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට පුංචි හරි අදහසක් ඇති වෙන්න ඇති මේක තේරුම් ගන්න තැනක් තියෙනවා. මේක තේරුම් ගන්න විදිහක් තියෙනවා. මෙන්න මේ වචන ටික විතරයි මම දැනගන්න ඕනේ. විග්‍රහ ටික අර පොඩියට අර බෙදෙන ටික. සිත් බෙදෙන්නේ පොඩි පොඩි බෙදීමක් තියෙන එකේ. සිත් කොටස් හතරකට බෙදලා ආය පොඩි පොඩි බෙදලා තියෙනවා. චෛතසිකත් එහෙමයි. නේද? මේ බෙදෙන ටික එක මේ චුට්ට මතක තියාගත්තා නම් මේක තේරුම් ගන්න හොඳටම පුළුවන්. හරිද? එහෙම නැතුව අපි මේ මේ සිත් මොනවද මේ මේ චෛතසික මොනවද කියලා ඒ ඒ ඔළුවේ සැකිල්ල නැතුව අපේ මනසේ සැකිල්ල නැතුව මේ මේ මේවා කතා කරන්න ගියාම අපිට නිකන් ඔක්කොම ඔක්කොම පැටලෙනවා. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සම්පාදනය කරගන්න එහෙම වුණොත් අපිට පුළුවන් මේ කටයුත්ත කරන්න. ඉතින් හැමෝම උනන්දුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලනවා. එහෙම වුණොත් ඉදිරියේ කරන දේවල් මේ වැඩි ටිකක් පහසුයි. ඒවා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන උතේ මේ වැඩි පහසුයි ඉදිරියේදී අපිට කරන විශේෂයෙන් චිත්තවිති වගේ දේවල් ගත්තහම මේ ඉගෙනගත්ත සිත්වල යෙදීම් ටික මෙච්චර සංකීර්ණ වෙන්නේ නැහැ. එතකොට අපිට ගොඩක් ප්‍රායෝගික පැත්තකට යනවා චිත්‍රීති වගේ දේවල් ගැන සාකච්ඡා කරනකොට අපිට ගොඩක් ප්‍රායෝගික පැත්තකට එනවා මේ කාරණා ටික. හොඳයි. එහෙමනම් අද දවසේ අපේ අභිධර්ම පාඩමට යෙදලා තියෙන කාලය මෙතන නිමාවටපත් වෙනවා. නිවසේ ඉඳලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න නිවසට මේ ධර්ම පාඩම අරගෙන එන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපුවා ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. අපිට මේ ධර්ම දානයේ පුණ්‍ය කර්මය ලබා දුන්න ආනිසංස වාරේ ඒත් අන්තුතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.